සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි කිං මූලක සූත්‍රය. කිං මූලක කියන්නේ මුල කුමක්ද කියන එක. කිං මූලක කියන්නේ මොකද්ද? මුල කුමක්ද කියලා තමයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි යම් කිසි පරිබ්‍රාජකෙක් අන්‍ය තීර්ථකේ ඕගොල්ලොන්ගෙන් නිතර නිතර ප්‍රශ්න අහන්න එනවා. ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නොයේ කාගම් තිබුණානේ. ඒ වගේ නොයේ ශාස්ත්‍රවරු නිතරම ප්‍රශ්න හදාගෙන වික්ෂුන් වහන්සේලා පරද්දන්න එනවා. ඒක අපට හොඳට සූත්‍ර පිටකයේ බලනකොට තේරෙනවා නොයේ නොයේ උබතෝ කෝටික ප්‍රශ්න හදාගෙන තමයි එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි ඒ වගේ මේ අන්න තීර්ථකයෝ ඕගොල්ලෝගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. කොහොමද මේ ලෝකේ හැම ධර්මයකටම මුල මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේ දේවල් අදත් මිනිස්සු අහනවා නේද? හැම දෙයකටම මුල මොකක්ද කියලා. බලන්න මේ තථාගත ධර්මයේ මේ හැම දෙයකටම උත්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා වික්ෂුන් වහන්සේලාගෙන් මොකක්ද අහන්නේ හැම දෙයකටම මුල මොකද්ද කියලා අහන්න පුළුවන්. ඊළඟට හැම ධර්මයකටම පැවැත්ම තියෙන්නේ මොකක් නිසාද කියලා අහන්නත් පුළුවන්. මුලින්ම අහන්න පුළුවන් හැම ධර්මයකටම මුල මොකක්ද? ඊළඟට හැම ධර්මයකටම පැවැත්ම මොකක්ද කියලා අහන්නත් පුළුවන්. ඊළඟට හැම ධර්මයක්ම හටගන්නේ කොහොමද කියලා අහන්නත් පුළුවන්. ඊළඟට හැම ධර්මයකටම පිහිට මොකද්ද? එළඹෙන තැන මොකද්ද? ඒවා දැන් විස්තර කරනකොට තේරෙන්නේ මොනවද කියන්නේ කියලා. ඊළඟට අහන්න පුළුවන් හැම ධර්මයකටම ප්‍රමුඛත්වය ලැබෙන්නේ මොකටද කියලා. ප්‍රමුඛ ස්ථානය. ඊළඟට හැම ධර්මයකටම අධිපතියා කවුද කියලා අහන්නත් පුළුවන්. හැම ධර්මයකම උත්තම මොකක්ද කියලා අහන්නත් පුළුවන්. හැම ධර්මයකම හරය මොකක්ද කියලා අහන්නත් පුළුවන්. ඒත් දැන් අටක නිපාතේනේ මෙතන කරුණු අටක් තියෙනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. වහන්සේ ගුරුවරයා කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපේ නායකයා ඔබ වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම මේකට උත්තර සපයනසේක්වා කියලා ඉල්ලා සිටියා. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණ වටට මෙන්න මේ විදිහට උත්තර සපයනවා. පින්නතුනි පළවෙනි එක මොකද්ද? හැම ධර්මයකටම මුල මොකද්ද? මේ ඕගොල්ලොන්ට තේරෙන විදිහට හැම ධර්මයකට මුල මොකද්ද? ඔක විතර කතා වෙන දෙයක්. හැම ධර්මයකටම මුල තමයි ඡන්දය. ඡන්දේ කියන්නේ කැමැත්ත. කුසල් අකුසල් ඕනම දෙයකට කැමැත්ත නෙවෙයිද මුල වෙන්නේ. කැමැත්ත තමයි සෑම ධර්මයකට මුල වෙන්නේ. ඉතින් මේක පින්නතුනි කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා කොටස් දෙකකට වැටෙනවා. හැබැයි බොහෝ සෙයින් අපේ සිත පවතින කුසල ඡන්දයේද අකුසල ඡන්දයේද අකුසල ඡන්දේ. එහෙමනම් අපි දුක් විඳින්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්ත නිසාද අකමැත්ත නිසාද? ඈ කැමැත්තෙන් තමයි දුක් විඳින්නේ. එහෙනම් මෙතන ඉන්න හැමෝම දුක් විඳලා තියෙන්නේ කැමැත්ත නිසා. කැමැති කරන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. දැන් මේ අම්මලාට දරුවෝ 10ක් කියන දුක් 10ක් නෙවෙයි. දුක් 10ක්. ගෙවල් 10ක් කියන්නේ දුක් 10ක්. බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා භද්‍රක ගාමිනී කියලා ගම් ප්‍රධානී. ඥාට හොඳ රුවණක් තියෙන තරුණ කෙනෙක්. හැබැයි කසාද බඳලා හිටියේ. මම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට දුකේ හට ගැනීම කියලා දෙන්න. දුක කොහොමද හටගන්නේ කියලා. හැබැයි මෙයා කිව්ව මට ওই අතීතයේ උත්තර වැඩක් නැහැ. අනාගත උත්තර වැඩක් නැහැ. මට වර්තමානයේ උත්තරය දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම අයට තමයි කිව්ව මාත්‍යමති. උන්වහන්සේ කිව්වා ඔය ඉඳගෙන ඉන්න ආසනයේදී මම උත්තරේ සපයන්නම් කිව්වා. පුංචි ප්‍රශ්නයක් ඇහුවා. ඔයා ගම් ප්‍රධානියෙක් නේ. ඔයාගේ ගමේ ඉන්නවද සමහර මිනිස්සු ඒ මිනිස්සුන්ට කරදරයක් වුණොත් විපත්තියක් වුණොත් පීඩාවක් වුණොත් මරණයක් වගේ දෙයක් වුණොත් ඔයාට දුක හිතෙන කට්ටිය ඉන්නවද එහෙමයි ස්වාමීනි සමහර අය ඉන්නවා අපේ ගමේ ඒ අයට විපත්තියක් වුණොත් කරදරයක් වුණොත් මට දරා ගන්න බෑ මට වුණා වගේ ආ එහෙමද එහෙනම් ඔය ගමේ ඉන්නවද තමත් පිරිසක් ඒ අයට විපත්තියක් වුණාම කරදරයක් වුණාම පීඩාවක් මරණයක් වගේ දෙයක් වුණාම ඔයාට දැනෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ එහෙම පිරිසකුත් තියෙනවා. ඒ අයට ඉතින් උන්නත් එකයි මට මලත් එකයි කිසි ගාණක් නැහැ මට කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරි කතාවක් නේ. ගමේ ප්‍රධානියා ගම් ප්‍රධානියා එකම ප්‍රශ්නේ එකම දේ හැබැයි පිරිසකට කරදරයක් වෙනකොට යාට රිදෙනවා. තව පිරිසකට කරදරයක් වෙනකොට එහෙම වෙන්නේ නැහැ හේතුව මොකද්ද කියලා හෙව්වා. භද්‍රක ගාමිනිත් හොඳ ඥානවන්ත මිනිසයා. ඒක ප්‍රශ්නෙන්න පේනව නේද? අහපු ප්‍රශ්නෙන්න පේනවා මිනිසයා ඥානවන්තයා කියලා. භද්‍රක ගාමිනිය ටිකක් කල්පනා කරලා කිව්වා ස්වාමීනි පිරිසකට කරදරයක් වුණාම මට රිදින්නේ ඒ අය කෙරෙහි මගේ සිතේ තියෙන චන්ද රාගය කිව්වා. කැමැත්ත කිව්වා. එහෙමනම් මෙතන ඉන්න හැම කෙනෙක්ම සිහි කරලා බලන්න. ඕගොල්ලෝ විඳපු හැම දුකක්ම විඳලා තියෙන කැමැත්ත මුල් කරගෙන. නේද? එහෙනම් පින්නතුනි හැම දෙයකටම මුල මොකද්ද? කැමැත්ත. හැබැයි මේ කැමැත්ත නිතරම පුහුදුන් සිතේ වැඩ කරන්නේ නරක පැත්තට. අකුසල ඡන්දය තමයි අපිට වැඩි. දැන් මෙතන ඉන්න කාටවත් ඊර්ෂ්‍යා කරන්න අම්මා තාත්තා ගෙන්නවාද? පුතේ ඔයා ඊර්ෂ්‍යා කරන වැරදි. හිත ඉඳලා අම්මා ඊර්ෂ්‍යා කරන විදිහට ඊර්ෂ්‍යා කරන්න කියලා ගෙන්නවාද? නෑනේ නේද? අපි ලස්සනට දන්නවා ඊර්ෂ්‍යා කරන්න. අර බලන්න මේ පැත්තට නිකන් ආයාසයක් නැතුවම ඇදිලා යනවා. දැන් ලෝභ කරන්න අපිට කවුරුත් කියලා දෙන්න ඕනද? මේව ලස්සනට අපි දන්නවා. ඒ මොකද අපේ පුහුදුන් සිතේ පවතින්නේ නිතරම පින්නතුනේ අකුසල ඡන්දේ. අකුසල ඡන්දේ තමයි බහුලව පවතින්නේ. දැන් මේ වගේ වැඩසටහනකට ආවුණත් බලන්න. ඔන්න බණක් කියවෙනවා. බණ තේරුන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ මේක තේරෙන්නෙත් නැහැ. මේ තේරෙන්නේ නැතිව මොනවට කියනවද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් අකමැත්තක් ඇති කරගන්නේ නැද්ද? ඇති කරගන්නවා. ඔන්න බැරි වෙලාවත් ඒ ස්වාමීන් වහන්සේ ඒ බණම නැවත කිව්වොත් ඕක එදත් කිව්වනේ. එදත් කිව්වට මොකද? මේක අවබෝධ කරගන්නනේ අපි අහන්නේ නේද? ඉතින් එහෙනම් ආයෙත් අහනවා. අර බලන්න ආයාසයෙන්ම අකමැති පැත්ත තමයි අපේ හිතේ වැඩ කරන්නේ. ඔන්න දැන් මේ වගේ වැඩසටහනක උනත් කෑම බීම බෙදනකොට මොන හරි අතපැසීමක් වෙනවා. බලන්න මේ කරපු වැඩේකින් අරක තමයි මෙනෙහි කරන්නේ. දැන් භාවනාවකට යන්නේ කොහොමද? භාවනාවකට යන්නේ දවසින් දෙකෙන් වැඩේ කරගෙන එන්නම් කියලා. හැබැයි වැඩේ කෙරෙන්නේ නැහැ. අයියෝ වැඩක් නැහැ. දවසම විනාශ වුණා. එහෙම නෙවෙයි අපි හිතන්නේ. එහෙම හිතන්න එපා. අපි අද දවසේ හිතන්න ඕනේ අනේ මගේ ශක්ති ප්‍රමාණය මං උත්සාහවන්ත වුණා තථාගත ධර්මය පිළිපදින්න, ඒ අනුව ජීවත් වෙන්න. අන්න එහෙම ධර්මච්ඡන්දය ඇති කරගන්න ඕනේ. එහෙම ධර්මච්ඡන්දය ඇති කරගත්තේ නැත්නම් පින්නතුනි අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න බෑ. එහෙමනම් මේ කැමැත්ත කියන එක අත්‍යවශ්‍ය දෙයක් අපට. දවසක් අනද මාහිමියන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා ඇහුවා මොකටද මහාන උනේ කියලා. මගෙමුත් අහලා තියෙනවා සමහර මිනිස්සු. ඇයි මහාන උනේ කියලා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේගෙමුත් ඇහුවා මොකටද මහාන උනේ? මොකද ආනන්ද හාමුදුරු හරි ලස්සනයි. ඒ වෙලාවේ අනද මාහිමියන් වහන්සේ වදාළ බමුණ මම මහාන උනේ කැමැත්ත නැති කරන්න කිව්වා. මම උනත් හැබැයි නිකන් හිටියේ නෑ නැවත ප්‍රශ්නයක් ඇහුවා. කැමැත්ත නැතිකරන්න මොකද්ද වැඩපිළිවෙල කියලා ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා කැමැත්ත නැතිකරන්න මං කැමැත්ත දියුණු කරනවා කිව්වා. බමුණට මේක නිකන් හරි අපබ්‍රංශයක්. කැමැත්ත නැතිකරන්නලු මහන උනේ. හැබැයි කැමැත්ත නැතිකරන්න ආය කැමැත්තක් එකතු කරනවා. මොකද්ද මේ ඔබ වහන්සේ කියන පොත් තස් උත්තරේ කැමැත්තන කැමැත්තෙන් කැමැත්ත කොහොමද නැති කරන්නේ ඒ වෙලාවේ ආනන්ද මහණියන් වහන්සේ වදාලා බමුණ ඔබට දැන් අපේ මේ ආරාමයේ තින්න කැමැත්තක් ඇති වුණා නේද කොහොමට ඇති වුණා ඒ වගේම හිතක් පහළ වුණා වීරියක් ඇති වුණා නේද කොහොමට එහෙම වුණා ඒ වගේම මේක හොයාගෙන එන්න පොඩි විමර්ශනයක් නුවණකුත් පහළ වුණා. ඔව් මට එහෙම වුණා. එහෙමනම් දැන් ඔයා අපේ ආරාමයට ආවනේ. දැන් ඔයාට අර කැමැත්ත තියෙනවද කියලා ඔය ඉස්සෙල්ලා තිබ්බ කැමැත්ත. දැන් අපි යම් කිසි තැනකට යන්න කැමැත්තක් පහළ වුණාම එතෙන්ට ගියාට පස්සේ ආ යන්න තව කැමැත්තක් තියෙනවද? නෑනේ. එහෙනම් මේ වැඩේට කැමැත්ත ඕන. ඒකෙන් සතර ඉරිදිපාද කියලා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ඕනම දෙයකට ඡන්දය ඕන. දැන් මට මේ විදිහට බණ කියන්න පුළුවන් ද ඡන්දයක් නැත්තම්? මේ ඇත්තන්ට මේ දැන් මහන්සියනේ ඇත්තටම පින්නතුනි ප්‍රතිපත්ති පුරනවා කියන එක වාඩි වෙලා ඉන්නවා කියන එක කුඹුරු කෙටුවට වඩා අමාරුයි. නේද? නමුත් බලන්න දැන් මේ ඉන්නේ ඡන්දේ නිසානේ මම දැක්ක පිරිසක් නම් නැගිටලා යනවා. නමුත් දැන් මේ පිරිස ඉන්නේ ඡන්දය නිසා කැමැත්ත නිසා කැමැත්ත නැත්තම් මේ වැඩේ කරන්න පුළුවන්ද? බෑ. අන්න එහෙමනම් මේ කැමැත්ත පුළුවන් තරම් දිනු කරන්න ඕන. මොකද තව ටික දවසක් යනකොට ධනිස් සමාරු වෙනවා, වාරු නැති වෙනවා. දැන් මේ කයේ හිතේ හයිය තියෙන කාලේ තමයි හොඳට ධර්මස්තන්දය ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගත්තේ නැත්නම් අපට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගැඹුරු ධර්මයේ උනත් දැන් අද ප ဋ ාණය ගැන ගොඩාක් දේශනාවන් සිද්ධ වෙනවා. අනේ ඕවා අපිට අමාරුයි ඕවා ඉගෙන ගන්න බෑ කියලා බය වෙන්න එපා. සමහරු ගැඹුරු ධර්මයක් අහනකොට හරි බය වෙනවා. ඉතින් බය වෙලා වුණ ධර්මය අතහරිනවා ඕනේ. මට පුළුවන් විදිහට බුද්ධ පූජාවක් තියාගෙන මට පුළුවන් විදිහට මං ජීවත් වෙන ඔය බැරි දේවල් ඔළුවට ගන්න බෑ. එහෙම හිතන්න එපා. බැරි දේ ටික ටික ටික ටික ඉගෙන ගන්න ඕන. දැන් මට මතක් වෙනවා ඉස්සර කාලේ හාමුදුරු කෙනෙක් ගුරුවරේ තමන්ගේ ගෝලයාට බාලවතාරය උගන්වන්න හැදුවලු. පින්නතුනි බාලවතාරය කියලා කියන්නේ අපිත් එක ඉගෙනගෙන තියෙනවා පාඩම් දීලා තියෙනවා. පාලි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න ලොකුම ව්‍යාකරණ පොතක් බාලවතාරය. ඒක ටිකක් අමාරුයි ඉතින්. මේ ගෝලයා බය වුණා බාලවතාරි ඉගෙන ගන්න. ගෝලයා මොකද කරේ? ගෝලයා පන්සලෙන් පැනලා ගියා. බාලවතාරි ඉගෙන ගන්න වෙයි කියලා. දැන් හදිස්සියෙන් හදිස්සියෙන් යනකොට උපාසක මහත්තයෙකුට හම්බුණා පොඩි හාමුදුරුවෝ හරි කඩිසර ගමනේ යනවා කොහේ හරි. උපාසක මහත්තයා මුකුත් කරුණු විමසන්නේ නැතුව ගෙදරට ආරාධනා කළා. ආරාධනා කරලා දැන් පුටුවක් එහෙම ආසනයක් දාලා වාඩි කරවලා ඉස්සරහින් කනප්පුවක් ගෙනත් තිබ්බ ගිලම් පසිල් ගෙනත් තියන්න. උපාසක මහත්තයා ගේ ඇතුළට ගියා ගිලම් පසිල් ගේන්න පොඩි හාඳුරු කනප්පු උඩ තිබුණ පොතක්. පොඩි හාඳුරු මේ පොත පෙල්ලලා බැලුවා මොකද්ද කියලා. බලනකොට ඒක බාල අවතාරය. <laughs> පොඩි හාඳුරු හොඳටම බය වුණා මේ බාල අවතාරේ පන්න පන්න ගහනවා කියලා. ඉතින් මොකද කරේ? ගිලම්පසෙක ගේන්න කලින් එතනමත් පැනලා ගියා. ඉතින් ඇත්තටම උපයදී වෙන්න උනාලු උන්වහන්සේට. අර බලන්න. ජර අන අනවශ්‍ය බය මේක ටික ටික ටික ටික ඉගෙන ගත්තා නම් එහෙම වෙන්නේ නෑ වෙන කිසිම කෙලෙස් ප්‍රශ්නයක් තිබුණ නෑ. උන්වහන්සේට තිබුණේ මේ ගැඹුරු ව්‍යාකරණ පොත ඉගෙන ගන්න තියෙන බය. නිසා මේකට බය වෙන්න දෙයක් නැහැ. එහෙමනම් පින්නතුනි මෙන්න මේ විදිහට ධර්ම ඡන්දය ඇති කරගන්න ඕන. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ওই තීර්ථකාරාම වලට ගිහිල්ලා බණ කියනවා. උන්වහන්සේ දන්නවා දැන් තීර්ථක හරිය ආසයි සමහර තීර්ථක බණ අහන්න. හැබැයි බණ ඇහුවට තේරුණාට දැන් තමන් ලොකු පිරිසකගේ නායකයන්නේ. ඔහේ කාගෙන ඉන්නව ධර්මයට එන්නේ නැහැ සමහරව. ලැජ්ජයිනේ. දැන් තමන්ට විශාල පිරිසක් ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වැඩේ අතහැරියේ නැහැ. මොකද උන්වහන්සේ දැනගත්තා මේගොල්ලොන්ට මේ ධර්මයට තියෙන කැමැත්ත කවදා හරි පිහිට වෙනවා. ඒ නිසා ඕගොල්ලොත් ධර්මයට තියෙන කැමැත්ත නම් අඩු කරගන්න එපා. මොකද ධර්මයට තියෙන කැමැත්ත අඩු කරගත්තොත් ඒක හරි අපරාධයක්. එහෙමනම් පරාභව සූත්‍රය සඳහන් වන්නේ සුවිජානෝ බවං හෝති සුවිධානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශි පරාභවෝ ධර්මයට කැමති කෙනා දිනු වෙනවා ධර්මයට ද්වේෂ කරන කෙනා පරදිනවා. ඒ නිසා ධර්මච්ඡන්දය හොඳට ඇති කරගන්න ඕන. ඒක පළවෙනි කාරණය. එහෙනම් හැම දෙයකම මුල මොකද්ද? ඡන්දය. ඒකෙමොත් කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා දෙකක් තියෙනවා. අපි ඇති කරගන්න ඕන කුසල ඡන්දය. හොඳට අද හිතලා බලන්න ගිහිල්ලා වුණා. හැම දෙයකම මුල ඡන්දේ පමණයි. ඊළඟට පින්නතොනි දෙවනි දේ තමයි හැම ධර්මයකටම පැවැත්ම තියෙන්නේ මොකෙන්ද? මොකක් නිසාද? හැම ධර්මයක්ම පවතින්නේ මොකක් නිසාද? හ්ම්? හැම ධර්මයක්ම පවතින්නේ කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද නේද? හැම ධර්මයක්ම පවතින්නේ මානසිකාර්ය නිසා. මොකක් නිසාද? මානසිකාර්ය නිසා. පින්නතුනි මේක ඉතාම වැදගත් දෙයක්. ඉතින් මානසිකාර්ය කියන එක චෛතසිකයක්නේ. ඒ කියන්නේ සිතුවිල්ල. පින්නතුල දන්නවා අභිධර්මයේ හැටියට සිතුවිලි තියෙනවා 52ක්. නේද? සිතුවිලි 52ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සිතුවිලි 52කින් සිතුවිලි 7ක් තියෙනවා හැම සිතකම වැඩ කරන. ඒ සිත් හතර මොකක්ද අපි කියන්නේ? සබ්බචිත්ත සාධාරණ චෛසික. මොනවද මේ හත? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිත ඉන්ද්‍රිය මානසිකාර. අන්න මානසිකාරය කියන එක එතකොට හැම හිතකම යෙදෙන චෛසිකයක්. පින්නතුනි මානසිකාර කියන එකත් යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ මානසිකාරයේ ගත්තාම හරියට ඩ්‍රයිවර් කෙනෙක් වගේ. දැන් ඔන්න රියදුරා එක්කන් යනවා දානකට. එතකොට එයා දම්පතිය දාන දෙන්න යන කෙනා. ඒ දුරාම එක්කන් යන හොරකමකට. අන්න එතකොට හොරේ. එකම රියදුරා දාණයට ගියොත් දන් දෙන්න යන කෙනා හොරකමේ ගියොත් හොරා. එකම වාහනේ එකම රියදුරා. මේ වැඩදකින් දෙන්නට වදින ලේබලේ වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මානසිකාරය හැම වෙලෙම පවතිනවා. දැන් බලන්න අපිට තරහක් ඇති වෙනවා. දැන් මේ තරහ පවතින හැම දෙයකටම හැම දෙයක්ම පවතින්නේ මානසිකාරේ. එතකොට බලන්න දැන් අපිට තරහක් ඇති වෙන්නේ මොකක් නිසාද? ගැටෙන අරමුණක් හම්බුනහම තමයි තරහ යන්නේ. ගැටෙන අරමුණක් හම්බුනහම ගැටෙන අරමුණක් නැතුව අපට තරහ යනවාද? එහෙම තරහ යනවනම් ඒක පිස්සුවක්. දැන් මම කැමති විදිහටම මගේ පන්සලේ සියලු හාමුදුරුවෝ ටික ඉන්නවනම් මගේ දායකයෝ ටිකක් මේ විදිහටම ඉන්නවනම් මං කැමති කැමති විදිහට දාන ටිකක් ලැබෙනවනම් මං කැමති විදිහටම මේ වහින්න ඕන වෙලාවට වහිනවනම් පායන්න ඕන වෙලාවට පායනවනම් මං කැමති හැම දෙයක්ම සිද්ධ වෙනවනම් මට කේන්ති යනවද මට කේන්ති යන්නේ නැහැ මට කේන්ති යන්නේ මොකක් නිසාද? ගැටෙන අරමුණ හම්බුනහම තමයි කේන්ති අන්න බලන්න ගැටෙන අරමුණක් හම්බුනහම ඔන්න දැන් මේක මානසිකාර කරනවා. අහවලා මට බැන්නා ගැහුවා මාව පැරැද්දුවා මට මෙහෙම කරා අරම කරා එයා කොහොමද මට එහෙම කරන්නේ අක්කොච්චි මං අවදි මං අදිලි මං අහසිනේ කියලා තියෙන දම්පති අන්න මානසිකාර කරනවා මානසිකාර කරනකොට අන්න ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. එතකොට මේක පවතින්නේ දැන් තරහ පවතින්නේ මානසිකාරය තුළ. රාගය පවතින්නේ ඒත් මානසිකාරය තුළ. දැන් සුභ අරමුණක් ලස්සන දෙයක් දැක්කම ශා හරි ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, මොහොන හරි පියකරුයි. hinaව දැක්කම බඩ පිරෙනවා. ඔන්න අරක සුභ වශයෙන්ම සලකනවා. සුභ වශයෙන් සලකනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? රාග ගින්න ඇවිලෙනවා. එතකොට බලන්න කොයි පැත්තට ගත්තත් කුසලයට උනත් එහෙමයි. අකුසල පැත්තෙන් මොන දේ උනත් මේක පවතින්නේ මොකක් තුලද? මානසිකාරය තුල. මේක පවතින්නේ මොකක් තුලද? මානසිකාරය තුල. දැන් කුසල පැත්තෙන් ගත්තොත් යෝනිසෝ මානසිකාරය. ඇත්තටම පින්නතුල්ලා යෝනිසෝ මනසිකාරේ හරියටම තේරුම් අරන් තියනවාද? දැන් මොකද මේක පුංචි වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ਸਰුවඥතා ඥාණයෙන් මගේ ਸਰුවඥතා ඥාණයෙන් මම යෝනිසෝ මනසිකාරේ තරම් වටින දෙයක් තවත් දැක්කේ නෑ කිව්වා. එහෙනම් මෙතන ඉන්න හැම කෙනෙක්ම එක්කම යෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න ඕන. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? හ්ම්? නුවණින් මෙනෙහි කිරීම. හ්ම්? ඔව් නුවණින් මෙනෙහි කිරීම තමයි හැබැයි මේක ඊට වඩා ටිකක් ගැඹුරට ගන්න ඕන. මේක ගැඹුරට යන ත්‍රිලක්ෂණ භාවනාව වඩන දක්ේ දක්වාම යන දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය. එහෙමනම් අපි මෙහෙම සරලවම ගමුකෝ කාටත් තේරෙන්න. දැන් අපි ద్వාරත්‍රයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ කයෙන් වැඩ කරනවා, කටින් කතා කරනවා වචනෙන් නේද? සිතින් හිතනවා. අපි දැන් වචනේ ගමුකෝ. අපි වචනෙන් කටින් වචන පිට කරනවා. වචන පිට කරනකොට ඔන්න දැන් හිතට එන වචනයක් කිසියම් හේල්ලක් බැලිල්ලක් මොකක්වත් නැහැ. ඩෝංගාල එළියට දාන වචනේ. එහෙම කරනෝනේ අපි නේද? ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ හිතන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක අනිත් පැත්ත. හිතට වචනයක් ආවහම කියන්න කියලා එයා හිතනවා මම මේ කියන්න යන වචනය සත්‍යද අසත්‍යද? අර බලන්න. මෙනෙහි කරනවා. එතකොට සත්‍ය අසත්‍ය නම් කියන්නේ නැහැ. සත්‍ය නම් හ්ම් කියන්නේ නැහැ ඒ කියන්නේ නැහැ. මොකද හැම ඇත්තම කියන්න ගියාම හරි භයානකයි නේද? ආ මම ඇත්තනේ කිව්වේ කියලා මහා කේලමක් කියනවා. <laughs> ඒ නිසා දැන් එයා ඇත්ත වුණත් එයා කල්පනා කරන මේ ඇත්ත එළියට බෑම තුල අර්ථයක් වෙනවද? අනර්ථයක් වෙනවද? මේක කුසල්ද අකුසල්ද මේ විදිහට මෙනෙහි කරලා අර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථය අනර්ථය බැහැර කරමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් තේරෙනවද? ඔය මම එක උදාහරණයක් කිව්වේ කටට විතරයි ඔය කිව්වේ. කයින් කරන කොටත් එහෙමයි, සිතින් හිතන කොටත් එහෙමයි. දැන් බලන්න පින්නතුලි අපි ඔය විදිහට වචනයක් එළියට දැම්මොත් කවදාවත් අපේ කටින් බොරුවක් කියවේද? දැන් සමහරව හිතනවා පංචශීල ප්‍රතිපදාවේ අමාරුම මේ බොරුව පුංචි පුංචි බොරු කියවෙනවා කියලා අපි කියන්නේ නේද? නමුත් ඔය විදිහට මෙනෙහි කරනවා නම් සම්‍යක් ප්‍රයෝගයෙන් බේරෙන්න බැයිද? පුළුවන්. බොරු කියවෙන්නේ නැහැ, පරුස වචන කියවෙන්නේ නැහැ, ඇත්තටම හිස් වචනයක්වත් කියවෙන්නේ එහෙමනම් පින්නතුනේ මේ මානසිකාරය නිසා තමයි මේක පවතින්නේ. දැන් බලන්න අර ධර්මයේ තියෙන ගාතාවක් පහක් නිදා ගන්නකොට පහක් අවදි වෙනවා. නේද? පහක් නිදා ගන්නවා කියන්නේ පංච නීවරණ යටපත් වෙනකොට පංච ඉන්ද්‍රිය නැගිටිනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි නැගිටිනවා. සද්ධා විරිය සති සමාධි නිදා ගන්නකොට ඔව් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා නැගිටිනවා. ඒ කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පවතිනවා. හැබැයි අයෝනිසෝ මනසිකාරයේ පවතිනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා පවතිනවා. එහෙමනම් හැමදේම පවතින්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. මොන දැන් කරුණු දෙකක් ඉගෙන ගත්තා. තුන්වෙනි කාරණය හැම ධර්මයක්ම හටගන්නේ මොකක් නිසාද? හැම ධර්මයක්ම හටගන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. හැම එකක්ම හටගන්නේ ස්පර්ශය නිසා. පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න. ස්පර්ශය ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔන්න අපේ ඇඟේ කවුරු හරි ගෑවෙනවා. අපි කියන මෙන්න මෙයා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා කියනවා නේද? මෙතන ස්පර්ශය කියන්නේ ඒකට නෙවෙයි. මෙතන ස්පර්ශය කියලා කියන්නේ තුන් දෙනෙකුගේ එකතු වීම. ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම නාහයේ ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. එහෙනම් ස්පර්ශය කියන්නේ මෙන්න මේ එකතුවට. මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව අපට රූප දකින්නත් බෑ, ශබ්ද අහන්නත් බෑ, ආග්‍රහණය කරන්නත් බෑ, රස විඳින්නත් බෑ, පහස විඳින්නත් බෑ, අරමුණු ගන්නත් බෑ. එහෙනම් මේ එකතුවෙන් තමයි හැම දෙයක්ම පින්නතුන් හටගන්නේ. මේ එකතුවෙන් තමයි හැම දෙයක්ම හටගන්නේ. දැන් බලන්න අපේ ලෝකය කියලා කියන්නේ මොකක්ද? අපේ ලෝකේන දැන් මෙහෙම තේරෙන්න හැමොත් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දැන් අවුරුදු 50 60 70 ජීවත් වෙච්ච අයනේ දැන් මෙතන ඉන්නේ. ජීවත් වුණා කියලා මොකද්ද කරේ? ඇහෙන් රූප බැලුවා, කනෙන් ශබ්ද ඇහුවා, නාසයෙන් ආග්‍රහණය කළා, දිවෙන් රස වින්දා, කයට පහස වින්දා, හිතට අරමුණු ගත්තා. මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන්ද නෑ හාමුදුරුවෝ ඊට වඩා දෙයක් අපි කරා කියලා. නෑ ඊට වඩා දෙයක් කළා නෑ. ඊළඟට ඕගොල්ලෝගේ ලොකුම පරමාර්ථය තමයි සැප විඳීම. ඊළඟට දුකුත් විඳිනවා ඉතින්. එහෙනම් සැප විඳිනවා කියලා මොකද්ද ඕගොල්ලෝ විඳින්නේ? ඇහැට තමන් කැමති රූප අන්න ඇහි සැප. කනට තමන් ආදරෙන් කතා කරනවා නම් සැපනේ. ඊළඟට නාසයට තමන් කැමති ආග්‍රහණ ලැබෙනවා නම් සැපනේ. දිවට තමන් කැමති කැමති රස ලැබෙනවා නම් සැපනේ. කයට තමන් කැමති පහස ලැබෙනවා නම් සැප. හිතට කැමති කැමති අරමුණු ලැබෙනවා නම් සැප. එහෙමනම් සැප කියලා කියන්නේ ওই ටිකට නේද? ඒතර දුක් කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඇහැට අකමැති රූප ලැබෙනවා නම් දුකයි. කනට අකමැති ශබ්ද ඇහෙනවා නම් දුකයි. ඒතර ওই විදිහට දුක තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි දැන් බලන්න මේ විදිහට දැන් කැමැත්ත හටගන්නේ ආසාව හටගන්නේ මේ ස්පර්ශය නිසානේ. මේ තුන් දෙනා එකතු වුණොත් රූප දකින්න රූප දැක්කොත් කැමැත්තක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. ඔය විදිහටම හැම දෙෙම හටගන්නේ මොකක් නිසාද? පස්සපච්චය වේදනා කියලා කිව්වේ ස්පර්ශය ස්පර්ශය නිසා තමයි හටගන්නේ. එහෙනම් දැන් ඒක පැහැදිලි නේද? හැම දෙයක්ම දැන් කැමැත්ත හටගන්නේ මොකක් නිසාද එතකොට? ස්පර්ශය නිසා. ආසාව හටගන්නේ ස්පර්ශය නිසා. ආසාව නිසානේ මේ සතර අපි ඉපදි ඉපදි මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. එහෙමනම් මේ ආසාව හටගන්නේත් මේ එකතුව නිසා. එහෙනම් හැම දෙයක්ම හටගන්නේ ස්පර්ශය නිසා කියලා උන්වහන්සේ වදාළේ ඒකයි. ඊළඟට පින්නතුණි හතරවෙනි කාරණය හැම දෙයකම පිහිට මොකද්ද නැත්නම් හැම ධර්මයක්ම දැනෙන තැන දැනෙන තැන මොකද්ද හැම ධර්මයක්ම දැනෙන තැන ඒක අපි කෙටියෙන් කතා කරමු දැන් කාල වේලාවත් ශීඝ්‍රයෙන් යනවා මොකද්ද දැනෙන තැන දැනෙන තැන තමයි වේදනාව, විඳීම. මොන එකක් වින්දත් අපිට දැනෙනවනේ සැපක් වින්දත්, දුකක් වින්දත්, මධ්‍යස්ථ වේදනාවක් වින්දත් මේක දැනෙනවා. අන්න ඒක තමයි දැනෙන තැන. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් සෑම ධර්මයකටම සෑම ධර්මයකටම ප්‍රමුඛ ස්ථානයේ කවුද? කවුද ප්‍රමුඛයා? සෑම ධර්මයකට ප්‍රමුඛයා කවුද? සෑම ධර්මයකටම ප්‍රමුඛයා තමයි සමාධිය. සෑම ධර්මයකටම ප්‍රමුඛයා සමාධිය. දැන් බලන්න මේ සමාධිය තියෙන කොටස් දෙකක්. නිත්‍යා සමාධිය, සම්මා සමාධිය. දැන් බලන්න සම්මා සමාධිය ගමු. සම්මා සමාධිය ගත්තාම ඒකේ පින්නතුණි කොටස් දෙකක් තියෙනව නේද? සම්මා සමාධිය නේ සමාධියේ කොටස් දෙකයි මිත්‍යා සමාධි සම්මා සමාධි. දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ හතම දේශනා කළේ සම්මා සමාධියට උපකාර පිණිස. එහෙනම් සමාධියෙන් තමයි යථාර්ථය දකින්නේ. එතකොට හොඳ පැත්තෙන් ගත්තොත් නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සමාධිය. හැබැයි ඕකේ අපි වැඩියෙන් වැඩ කරන්නේ මිත්‍යා සමාධිය. දැන් සම්මා සමාධිය දිනු කරගන්න ගියාම තමයි සද්දය හෙන්න බෑ. කවුරුත් කහිනව සද්දයක්වත් ඇහෙන්න බෑ සමාධිය කැඩෙනවා. හැබැයි තරහක් ඇති වුනහම ඕකෙම ඉන්නවා කියලා බහැලා බෝම්බ ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. නේද? ඒ සමාධිය කැඩෙනවද? ඒ සමාධිය නම් කැඩෙන්නේ නැහැ. අර බලන්න අකුසල පැත්තට අනුග්‍රහ වැඩි. එහෙනම් දැන් ඒකත් තේරුම් ගන්න මට හිතුවට වඩා ඉක්මනට දැන් මේවා විස්තර කරන්න වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපිට කාලයේ සීමිත බව පෙන්නනවා. ඊළඟ එකක් මම කියන්නම් 6 වෙනි එක සෑම ධර්මයකටම අදි ආධිපත්‍යය කවුද? හැම ධර්මයකටම අධිපතිත්වයේ සිහිය. දැන් මේකට භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? සිහිය දිනු කරන එක. මේකෙත් නිත්‍යා සති සම්මා සති කියලා කොටස් දෙකක් තියෙනවා. අපි දිනු කරගන්න ඕනේ සම්මා සතිය. පින්නතුනි හොඳට මතක තියාගන්න සෑම කුසල ධර්මයකටම නායකත්වය දෙන්නේ සතිය. සති කියන චෛතසිකේ නැත්තම් එතන කුසලයක් නැහැ. දැන් මෙතන වාඩි වෙලා ඉන්න සුදු රිටි ඇඳගෙන සුදු ඇඳුම් ඇඳගෙන මට කියන්න පුළුවන් ද මේ කුසල් සිතින් ඉන්නවා කියලා. මෙතන කය තියලා සිත වෙන කොහෙරි තියාගෙන ඉන්නවනම් සිහිය නැහැ. එහෙනම් කුසලයක් සිද්ධ වෙනවද? නැහැ. පින්නතුනි දැන් මට බණ කියන්න සිහිය නැත්තම් මම මොනවා කියයිද දන්නේ නැහැ මෙතන නේද? එහෙනම් සිහිය ඕන. බණ අහන්නත් සිහිය ඕන. සම්බුද්ධ පූජාවක් පවත්වන්නත් හරියට සිහිය ඕන. සිහිය තමයි ආධිපති. එහෙනම් සෑම ධර්මයකටම අධිපති කවුද? සිහිය. සෑම ධර්මයකටම පින්නතුනේ උත්තම කවුද? උත්තම තමයි ප්‍රඥාව. ප්‍රඥාව තමයි සෑම ධර්මයකටම උත්තම. දැන් බලන්න ප්‍රඥාව තියෙනන ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ. නේද? ප්‍රඥාව තියෙනවා නම් මොනවා වුණත් මොකද? දැන් අපි හිතනවා දැන් ඔන්න මේ ප්‍රතිපත්ති පුරන කෙනෙකුට ඔන්න කෙලෙස් සිතක් පහළ වෙනවා. අනේ වැඩක් නෑ මම මෙච්චර ප්‍රතිපත්ති පුරලත් මට මේ විදිහට කෙලෙස් සිත් පහළ වුණානේ කියලා අපි කලකිරෙනවා. නේද? ප්‍රඥාව තියෙන කෙනා හැම කලකිරෙනවද? නෑ. මේ ශාසනයේ හිටියා රාජදත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම මොකද්ද? රාජදත්ත. මේ හාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන කැලේට ගියා භාවනා කරන්න සොහනට අසුභ භාවනා වඩා. උන්වහන්සේට හම්බෙච්ච මృత ශරීරේ කාන්තා මృత ශරීරයක්. දැන් උන්වහන්සේ තින්ට ගිහිල්ලා මේක දිහා බලාගෙන භාවනා කළා. මේකෙන් පණුව වැගිරෙනවා. මේ මලමිණියේ. හැබැයි මුන්වහන්සේ මේක පින්නතුනේ අසුබ වශයෙන් බලාගෙන ඉන්නකොට රාගය ඇති වුණා. අර මලමිනියේ උන්වහන්සේ කල්පනා කළා දැන් අපිට එහෙම වුණා නම් මේගොල්ලොන්ට කාට හරි අද භාවනා කරලා ගිහිල්ලා කොහොම හිතවිල්ල පහළ වුණා නම් අයියෝ වැඩක් නෑ මට නම් මේක කරගන්න හම්බෙන්නේ නෑ කියලා වැටෙනවා. හැබැයි රාජදත්ත ස්වාමීන් වහන්සේ බලන්න මේ නිවන් දකින්න පින තිබ්බ කෙනාට මලමිනියකින් පණුව වැగిරෙන මලමිනියක් දැකලා රාගය ඇති වෙලා තියෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. මේක තේරුම් ගන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? හොඳට ප්‍රඥාව ඇති කරගෙන උන්වහන්සේ මේක දිහා හොඳට විමසිල්ලෙන් බැලුවා. ඒ තේරගාථා පාළිය සඳහන් වෙනවා බතක් ඉදෙන වෙලාවලුගේ උන්වහන්සේ සෞඛ්‍ය ලසුන්නසා මහා රහත් භාවයටපත් වුණා. අන්න බලන්න පින්නතුනි ප්‍රඥාව තියෙනවා කියන්නේ අන්න ඒකයි. ඒකනේ අපේ අර පැරණි කියමනක් තියෙන්නේ හැමදේම වෙන්නේ හොඳට. එහෙම කියනෝ නේද? ඔව් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්න ඕන. අපිට මොකක් හරි වුණොත් අපි කඩා වැටෙනවා. අර ජාතක කතාවක් තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ ඇමති කෙනෙක් වෙලා රජ කෙනෙක්ගේ උපදිනවා. මේ ඇමතියාගේ කටේ නිතරම තියෙන එකක් හොඳයි කියනවා. මොනවා කිව්වත් ඒකත් හොඳයි කියනවා. ඉතින් රජුරුවත් එක දවසක් කැලේ යනවා. කැලේ යනකොට රජුරෝ ලොකු වලකට වැටෙනවා. අර පුරුදු වචනේනේ ඒකත් හොඳයි කියලා කිව්වා. ඒ රජුරවන්ට කේන්ති ගියා කොහොම රජුර උඩට ගත්තට පස්සේ රජුරුව මොකද කරේ ඇමතිය තල්ලු කළා වලට. දැන් අහුව ඕකත් හොඳයිද කියලා. මේකත් හොඳයි කිව්වා. මේ වගේ කේන්තිකාරුත් එක්ක ඉන්නවට වඩා <laughs> මේ වලේ ඉන්නේ හොඳයි කිව්වා. ඉතින් දැන් රජුරු තනියෙන් කැලේ ගියා අඹ ඕනේ නැහැ කියලා. යනකොට හොරු කණ්ඩායමකට අහු වුණා. හොරු කණ්ඩායමකට අහු වුණා මේගොල්ලෝ බිල්ලක් දෙන්න මිනිස්සෙක් හොයලා හිටියේ. අරන් ගියා මේ තියෙන්නේ හොඳ මිනිස්සෙක් හොඳ පුරුෂයෙක් කියලා අරගෙන ගිහින් අර ඇඳුම් ගලවලා මල් මාලා දාන්න යනකොට එංගේ හැම තැනම තුවාල. ඒක මොකද මේ තුවාල? කිව්වා මම මෙහෙම වලකට වැටුණා. එහෙමනම් මේ වගේ තුවාල තියෙන කෙනෙක් අපේ දෙවියන්ට බිරි දෙන්න බෑ. ඔබ ඵලයන් කිව්වා. ඉතින් වලට වැටිච්ච එක හොඳයි නේද? ඉතින් දැන් අර ඇමතියා වලේ හිටපු එකත් හොඳයි. නැත්තම් මොකද ඇමතියා ආවනම් එයා අහු වෙනවා වැඩේට. ඒක නිසා පින්නතුනි හැමදේම හොඳයි කියලා හිතන්න. මොනවා හරි කෙලෙස් හිතක් ආවත් ඒකත් හොඳයි. ඒක ආයෙත් එහෙම හොඳයි කියලා හිතන කෙනාට තමයි ඒක හොඳයි කියලා ඒ ඔස්සේ යන්න කියන එක නෙවෙයි. නුවණ පාද ගන්න කලකිරෙන්න එපා. අපට තියෙන වඳුරු මනසක්. පිහෙට්ට පයින්නවා මෙහෙට්ට පයින්නවා මේක අපිට ඕන විදිහට පවතින එක නෙවෙයි. ඒ නිසා ප්‍රඥාව තියෙනවා නම් අපට ගැලවෙන්න පුළුවන්. අවසාන කාරණේ තමයි හැම දෙයකම හරය මොකද්ද? ඒකට නම් උත්තරයක් ඕන. මේ හරය බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? ඈ හැම දෙයකම හරය තමයි පින්නතුනේ අපහැරීම. හැම දෙයකම හරය මොකද්ද? අපහැරීම. අපි හිතන්නේ ඉතින් අල්ලනකට අල්ලනට ඒක තමයි සැප කියලා නෑ. හරය තමයි අපහැරීම. මේ ධර්මය උනත් අතහරින්න එපා නේද? කවදා හරි මේ ධර්මයක් අතහැරෙනවා. මේකත් මේ කර තියාගෙන යන්න තියෙන එකක් නෙවෙයි. දැන් කවුරු හරි පින්නතුනි ධර්මයේ ඉගෙන ගන්නවා නම් වාද කරන්න ප්‍රසිද්ධ වෙන්න නොඑක් නායි බලාපොරොත්තු ඇතුව බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා අන්තිම වැරදි කෙනෙක්. එයා හරියට සර්පයාගේ නැට්ටින් අල්ලවෝ වගේ නකුටෙන් ඇල්ලුවා වගේ. නකුටෙන් ඇල්ලුවොත් සර්පයාම කනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ එක එක ලාභ නිකන් සිඟිති බලාපොරොත්තු ඇතුව ඉගෙන ගන්නව නේද? ඉවරයි. මේක තියෙන්නේ ඊතර වෙන්න පමණයි. එහෙමනම් පින්නතුනි දැන් පින්නතුන්ලට මේ කරුණ අටම අපි කාලය පමණින් විස්තර කළා. එහෙනම් සසර බැමි ගලවන්නට, කෙලෙස් බැමි ගලවන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති